ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතලේ ඕවිලිකන්ද රෑන කෙටුවගල පාරණ සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේ Thank you. ඊළඟට කාය සූත්‍රය සවැත් නුවර නිදානිය අතිබික්කවේ ධම්මා කායේන පහතබ්බා නෝ වාචාය අතිබික්කවේ ධම්මා වාචාය පහතබ්බා නෝ කායේන අතිබික්කවේ ධම්මා නේව කායේන පහතබ්බා නෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා බුදුරණවහන්සේ ධර්මනා මහණෙනි යම්කිසි දේවල් තියෙනවා කයෙන් ප්‍රහාණය කළ යුතුයි වචනයෙන් නෙමෙයි යම් ධර්මයක්. යම් ධර්මයන් කියන වචනයෙන් ප්‍රහාණය කළ යුතුයි කයෙන් නෙවෙයි. යම් ධර්මයන් තියෙනවා වචනිනුත් නෙවෙයි, කයිනුත් නෙවෙයි, ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. කතමාජ වික්‍රේ ධම්මා කායන පහතබ්බාන වාචාය. මහණෙනි මොකද්ද මේ කයෙන් ප්‍රහාණය කළ යුතු දේ වචනයෙන් නැතුව? ඉද වික්කේ වික්ක අකුසලම් ආපන්නෝ හෝති කිංච දේවදේ දේශං කායේන තමේනං අනුවෙච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරිසු එය මහන්සු ආයස්මා කෝ අකුසලම් ආපන්නෝ කිංචි දේව දේශං කායේන සාදවතයස්මා කාය දුච්චරිතං පහය කාසුචරිතං භාවේතු මොකද බුදුරණාහි පෙන්නන්නේ මහණෙනි ඔන කයෙන් කයෙන් ප්‍රහාණය කරන්න තියෙන වචනෙන් බෑ ඒක ඒ තමයි යම්කිසි විදියකින් දොස් සහිත වූ දෙයක් අකුසලයකටපත් වුණා කය මුල් කරගෙන ඉතින් නුවණ සබ්‍රහ්මචාරින් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සබ්‍රමජාන් වහන්සේලාට මෙහෙම කියනවා අනේ මං අතින් ස්වාමීනි මෙන්න මේ වගේ කය මුල් කරගෙන මෙන්න මේ වගේ වැරද්දක් වුණා දුස්චරිතයක් වුණා ඉතින් එහෙම කිව්වට පස්සේ අන්න කියන එනම් ඔය සුචරිතය දුස්චරිතය ප්‍රහාණය කළ සුචරිතය කරන්න කියලා සබ්‍රමජාරින් වහන්සේලා කරුණු සහිතව අන්න පවසනවා කාය සුචරිතය ඇති කර දුස්චරිතය ප්‍රහාණය කරන්නට මෙන්න මේක තමයි හයෙන් ප්‍රහාණය කළ යුතු වචනින් නෙවෙයි. කියන්නේ එහෙනම් සුචරිතය කාය සුචරිතයත් කරන්න වෙනවනේ. කාය සුචරිතය ප්‍රහාණය වෙන්නේ. සුචරිතය කරන්න වෙනවා. අන්නේ සුචරිතය කරන එක පැහැදිලි කරනවා. ඊළඟට වචනේ මොනවද මේ වචනෙන් ප්‍රහාණය කළ යුතු දේවල්? ඒ තමයි වචනේ මුල් කරගෙන අකුසල් සිද්ධ වෙනවා. වැරදි දේවල් සිද්ධ වෙනවා. දැන් කතා කරන්නේ ඔහේ ඕන දේවල් කතා කරන්නේ. අනවශ්‍ය දේ කතා කරන්නේ. අන්න වචනේ සිදුවෙන්නේ. එතකොට ඒකෙන් ඒකෙන් පිරිසිදු වෙන්න පුළුවන් පින්වතුනි ප්‍රඥාවෙන් දැකලා නෙමෙයි ඈ. ඒකෙන් ප්‍රතිදෙන්න පුළුවන් මොකද්ද? වචනයෙන් කියනමයි. අන්න ඒකයි විශේෂය. දැන් මේක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වචනයෙන් මේ මේ යමක් වුණා නම් ඒක වචනයෙන් කියලාමයි. ප්‍රඥාවෙන් දැකලා කියන එක නෙමෙයි. මොකද ඒක දැන් කර්මය කියන එකක් තියෙන්නේ. අන්න ඒක නිසා දැන් අපි දැන් අපට ඉදිරියේදී හම්බ වෙන ඔය ආර්යපවාද පිළිබඳ මෙහෙම. එතකොට ඒ ඒ ඒකට ඒ කෙලෙස්ය ඇත්තටම අර හිත ඇතුලෙන් අයින් වෙන්න සම්පූර්ණයෙන්ම අන්න වචනෙන් කතා කරලා ඒ සංවරය ඇති වෙන්න ඉතින් මෙන්න මේ විදිහට නෝන සබ්‍රහ්මචාරින් වහන්සේලාට මෙහිම කියනවා අනේ මට වචනේ මුල් කරන් මෙන්න මෙහි වැරද්දක් වුණා. මේක මේ වසී දුස්තරතේ ප්‍රහාණය කර ඊළඟට කියන වසී දුස්තරතේ ඕක ප්‍රහාණය කරන සුචරිත භාවිතා කරන්නේ. අන්න ඒක යහපත්. එතකොට මෙන්න මේ විදිහට කරුණ සහිතව පවසන විට මේ භික්ෂුව අන්න කාය දුස්තරතේ ප්‍රහාණය කළා. සුචරිතය දියුණු කරනවා. මේක කයින් නෙමෙයි වචනේ කරන්න තියෙන්නේ. කතා කරලා ඒ කාරණාව කියලා. ඊළඟ කාරණාව කතමාජ බික්කේ ධම්මා නේව කායන පහන කයනොත් නැති වචනිනොත් නැති ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කරන්න තියෙන ආශ්‍රමනවා ලෝභෝ බික්කවේ ලෝභය මහණෙනි ලෝභය කයෙන් ප්‍රහාණය කරන්න බෑ වචනෙන් ප්‍රහාණය කරන්න බෑ පඤ්ඤා දිස්වා දිස්වා පහතබ්බෝ ද්වේෂය ඒත් එහෙමයි මෝහය ඒත් එහෙමයි එතකොට බලන්න ලෝභය, දේශය, මෝහය, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුකම එකට එක කිරීම, මසුරු බව මෙන්න මේවා ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්නට ඕනේ. ඊළඟට බුදුරන් වහන්සේ වදාරනවා මේකේ මේ මේවා ප්‍රඥා දැක දැක ප්‍රහාණය කරනවනේ. ඊළඟට මේකේ විස්තර වශයෙන් තව ඒ කාරණු ටිකක් කතා කරනවා. පාපී ඉච්ඡාව, පාපී ඉස්සා, කියන්නේ ඉරිසියාව දැන් සමහර අයට තියෙනවනේ ඊර්ෂ්‍යාව මොකද්ද මේ ඊර්ෂ්‍යාව? ඔන්න ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි හිතනවා ධනෙ දහන්නෙන් රිදීයෙන් දියුණු වෙනවා. එතකොට දා වෙන 16කට හරි වෙන කෙනෙකුට හිතෙනවා අනේ මේ මේ ගෘහපතියට මේ මේවත් නොවේවා. මේ රිදී ධනෙ මේවා නොලැබෙනවා නම් දිනුවක් නොවෙනවා නම් හොඳයි. ඒ වගේම සමනවරුන්ට හිතෙනවා යම් අය රොණ සිවුරු පින්ඩපා සේනාසන ගිලම්පස හොඳට ලැබෙනවා. එතකොට ඒ අය හිතනවායි පැවිද්දන්ට අනේ මේ ආයස්මතුන්ට මෙහෙම සිවුරු පිළි කර ලැබෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට හිතන එක කියනවා මොකද්ද? ඊර්ෂියාව. මෙන්න මේ ඊර්ෂියාවත් ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්නට ඕනේ. ඊළඟට තමයි පාපී ඉච්ඡාව. පාපී ඉච්ඡාව කියන්නේ අර ඉච්ඡාව කියන්නේ කැමැත්තනේ. පාපී කැමැත්ත කැමැත්ත තියෙන. ඒ තමයි ඉදබික් ඒකච්චෝ අස්සද්දෝ සමානෝ කෙනෙක් ඉන්නවා ඔහු ශ්‍රද්ධාව නැහැ. මොන බලන්න පාපී ඉච්ඡා විග්‍රහ කරන්න නැති මොන ශ්‍රද්ධාවද? ඇත්ත ශ්‍රද්ධාව. ඇත්ත ශ්‍රද්ධාව දිනන අපේ දෙය කරන්නේ නැහනේ. ඇත්ත ශ්‍රද්ධාව තුන බුදුරණවහන්සේට අනුගත වෙනවා. අර සිංහයා ගොදුර සිංහයාට ගොදුරක් වෙනවනේ. අන්න ඒ වගේ වෙනවා. ඇත්ත ශ්‍රද්ධාව පිටියාව. එතකොට ඇත්ත ශ්‍රද්ධාව නැතුව ඔහු හිතනවා අනේ මම ශ්‍රද්ධාවයි කියලා අන්නේ දැනගනිත්වා. මේ මොකද්ද? පාපී ඉච්ඡාව. ලාමක ආසාවක් කියනවා. දුස්සීලව සිටී දන්නයි මම සිල්වත් කියලා දැනගනිත්වා. අල්පසුතව සිටිද්දී බහුසුතයි කියලා මම දැනගනිත්වා. බහුසුත කියන්නේ මොකද්ද? සුත්තාදත්තවට සාපරිචිත මනසාන ප්‍රතිත්‍ය සුප්පටි විද්දා. මෙන්න මේ විදිහ දිනු වෙන්නට ඕනේ. ඒකට තමයි බහුසුතයි කියලා. ඊළඟට මම හුදකලාව ඉන්න කැමතියි කියලා අන්නයි දැනගනිත්වා. මම පිරිසෙක ඉන්නේ. නමුත් හුදකලාව ඉන්න කැමති කෙනෙක් කියලා අන්නයි දැනගනිත්වා. මම හරිම කුසීත. නමුත් පටන් ගත්ත වීරියෙන් යුක්ත කෙනෙක් කියලා අන්නයි දැනගනිත්වා. මම සිහියෙන් තොරව ඉන්නේ. හැබැයි මම එළඹ සිට සිහියෙන් ඉන්න කෙනෙක් කියලා අන් අය දැනගනිත්වා. මගේ හිත වික්ෂිප්තයි. සමාධියක් නැහැ. නමුත් මකට සමාධිය තියෙනවා අන් අය දැනගනිත්වා. මට ප්‍රඥාව නැහැ දුෂ්ප්‍රඥයි. නමුත් අන් අය මට ප්‍රඥාවන්තයි කියලා දැනගනිත්වා. මට ආශ්‍රවශය වෙලා නැහෙනේ. අනේ නමුත් මට අන් අය මම ආශ්‍රවශය වෙලා කියලා දැනගනිත්වා. මේ මොකද්ද? පාපී ඉච්ඡාව. මොකද්ද මේකට කියන්නේ? පාපී ඉච්ඡාව. දැන් අපට නම් වෙන්නේ පාපී ඉච්ඡාව කියනකොට ඔය වෙන වෙන දේවල් එකනේ. දැන් මේ මොකද්ද? තමන් ශ්‍රද්ධාවේ නැහැ. අනේ අනික් අය මම ශ්‍රද්ධාවන්තයි කියලා දැනගනිත්. ඒ කියන්නේ බුදුරණන් වහන්සේ කෙනෙහි ඒ කියන්නේ ඒක ඒක ප්‍රතිපදාවත් එක්ක නෙන්නේ. දැන් අර සිංහේ ගොදුරක් කරනවා කියන එක. එතකොටනේ හැබෑවටම සත්‍ය තමන්ගේ ස්වභාවය ඉක්මවන්නේ නේ. එතකොට මෙන්න මේක නෑ. හැබැයි අනේ මම එහෙම තියෙනවා කියලා දැනගනිත්වා. සිල්වත් නෑ. සිල්වත් එක්වා කියලා දැනගනිත්වා. ඊළඟට බහෝසුත නෑ. අනේ මම බහෝසුත එක දැනගනිත්වා. ඊළඟට මම පිරිසෙක්ක මේ හුදකලා මට ඉන්න බෑ. නමුත් අනේ මං හුදකලා ඉන්න කැමති කෙනෙක් කියලා දැනගනින්න. ඊළඟට මට පටන් ගත්තේ මං කුසීතයි. කම්මැලි. නමුත් අනේ මට වීරිය තියෙන කෙනෙක් කියලා දැනගනින්න. සිහියක් නැහැ. එළබෙන සිහියක් නැහැ. නමුත් එහෙම තියෙන කෙනෙක් දැන් මේකට කියන මොකද්ද? පාපීච්ඡාව. මෙන්න මේකයි පාපීච්ඡා ප්‍රඥානතු ප්‍රඥාව තියෙනවා කියලා දැනගනින්න. තම් තංචේ භික්කවේ භික්කු දැන් මොකද වෙන්නේ මේ භික්ෂුවට? ලෝභං අභිභුය ඉරියති. දෝසං මෝහං මේ භික්ෂුව දැන් මේ විදිහට පාපී ඉච්ඡාවලට බැහැගෙන ඉන්නේ. ලෝභයෙන් මේ භික්ෂුව පෙළලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ භික්ෂුව ලෝභය භික්ෂුව පාගගෙන ඉන්නේ. භික්ෂුව ලෝභය ලෝභය පාගන්නේ නැහැ. ලෝභයෙන් භික්ෂුව පාගන්නේ. දැන් ලෝභෙට අට වෙලා. ද්වේෂයට යට වෙලා, මෝහයට යට වෙලා. ඊළඟට ක්‍රෝධයට, බද්ධවෛරයට, ගුණමකුකමට එකට එක කිරීමට, මසුරු බවට, පවිතු ඊර්ෂියාවට, පවිතු ආසාවට මෙන්න මේකට බැහැගෙනයි. ඒකෙන් මැඩගෙන, ඒකට යට වෙලා අර ආචාර්ය ගෝලෝ සූත්‍රයක් අපට හම්බුනේ. අන්න දැන් මේ මොකද වෙලා තියෙන්නේ? තමාව ඒකට යට වෙලා ඒකෙන් තමයි තමාව පාලනය කරන්නේ. ඊළඟට බුදුරණවහන්සේ කරන මෙන්න මේ විදිහට ඒ කෙනා ඉච්ඡා ඉරියතිය මාසේ තබ්බා න ආයස්ම ඊළඟට න ආයස්ම හතහ පජානාති හතහ පජානාති ලෝභෝ න හෝති තතහම්පි ආයස්මන්තං ලෝභෝ හවිබුය පජානාති ලෝභෝ න හෝති ඉරියති න ආය හතහ පජානාති හතහ පජානාති දෝසෝ න හෝති මෙන්න මේ ලෝභය ප්‍රහාණය කරන ඒ කියන්නේ දැන් මේක යට වෙලා ඉන්නකොට යම් කිසි කෙනෙක් කියනවා ওই විදිහට දැන් එයා ඉච්ඡාවක් තියෙනවනේ ඔහුට මේ මේ මෙහෙම නැහැ කියලා, ඒ කියන්නේ මෙහෙම ගුණවත්චා ඉස්මතු කරන්නේ. ඉතින් මෙන්න මේ සියල්ලන්ගෙම යට වේගෙන සිටිද්දී මේ භික්ෂුව ඒ විදිහට කියන්නේ. ඉතින් මෙන්න මේ භික්ෂුව මේ විදිහට ලෝභය ප්‍රහාණය කරන නැත්නම් මේ ද්වේෂය මෝහය ප්‍රහාණය කරන මෙන්න මේ ඒ ඒ කාරණාව දන්න කෙනෙක් තියෙනවා. එවැනි දෙයක් මේ යට නැහැ. ඒ කියන්නේ මේ ලෝභ දේශ මොහ මේ වෛරය මේවා ප්‍රහාණය කිරීම සඳහා යම් කිසි විදිහකටද ඒ අතහභූතයක් ඒ ඒ පිරවල් පජානාති බවක් ඒක එයාට නැහැ. ඉතින් එහෙනම් එයා මේක ඒ ආයස්තුතුන් ඒ වගේම පාගන්න ඉන්නේ. එයාව පාගගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පාගගෙන ඉන්නේ කියලා අන්න අය දැනගන්නවා අරහෙම කොච්චර කිව්වා. මොකද හේතුව? ඒ කෙනාගේ ඒ කාරණා එක ඔහු යට කරගෙන ඉන්නේ ඔහුට ඒක වැටහෙන්නේ නැහැ. හැබැයි සමාජයට වැටහෙනවා. අර සමාජයට වැටෙනවා. මොකද හේතුව මේ කතාවෙන්, මේ විස්තරයෙන්, මේ කියන විදිහෙන් අන්න සමාජයට වැටහෙනවා. ඒකයි මේ දැනගන්නවා කියලා කියන්නේ. ඊළඟට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එහෙම නැතුව අන්න ඒකත් එයාට දැනගන්න පුළුවන්. තහබූතං තප්පජන් ලෝභෝ නොහෝති. තහ ආයස්මන්තං ලෝභෝ නාභවි. එතකොට යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට අනිත් පැත්ත දැනගන්නත් ඒ විදිහටම පුළුවන්. මෙන්න මේ විදිහට මොහොත දැනගෙනයි මේ කියන්නේ කියලා. නොදැනගෙන කියන එකයි. නොදැනගෙන මේ තමන්ගේ කාරණා ඉස්මතු වෙන එකයි. දැනගෙන ඉස්මතු වීමක් කියන්නේ ප්‍රකට කිරිල්ලක් නෙමෙයි තියෙන්නේ. මේ මෙයා දන්න කෙනෙකුට මේ ලෝභය ඇති වෙන්නේ නැද්ද යම් ආයුරකින්? අන්නේ දැනුමක් ඒ ඥානයක් මොහොත තියෙනවා. අන්න ඒ නිසා මේ ලෝභය විසින් මෙයා ඉස්මතුන් පාගන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ලෝභයෙන් යාව පාගන්නේ, ද්වේෂයෙන් පාගන්නේ, මෝහයෙන් පාගන්නේ යට වෙලා නැහැ. මේ ඊර්ෂ්‍යා මසුරුකම යට වෙලා නැහැ. අන්නේ යටවීමකින් තොරවයි වාසය කරන්නේ කියලා අන්න බුදුරන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරලා පෙන්නලා දෙනවා. එතකොට අර කයෙන් වචනයෙන් සහ ප්‍රඥාවෙන් ප්‍රහාණය කරන දේවලුයි ඒ බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නට ඊයේ දුන්නේ.